නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සාකෝ පනේසා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිස නිවිසති යං ලෝකේප්‍ය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න අපි කුමක් කළ යුතුද යන්න සාකච්ඡා කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න සතර ජීවිතය සූපපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපපත් කරගෙන සියලු දුක් නැති කරගන්න ඕනේ. ඒ සඳහායි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්නේ. අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ සබ්බාසව සූත්‍රයේ සියලු ආශ්‍රවයන් දුරු කර ගැනීම සඳහා සියලු තීව්‍ර කටුක රෞද්‍ර ගෝර ඡණ්ඩ ඇතුලාන්තයෙන් එන රූප අහිමි වෙනකොට සද්ද අහිමි වෙනකොට ගන්ධ රස ස්පර්ශ ධම්මයන් අහිමි වෙනකොට තමන්ගේ ඇතුලාන්තයෙන් නැගෙන අධිකතර වූ වේදනාවල් අධිකතර දරා ගන්න නොහැකි අපහසුතාවයන් පශ්චත්තාපයන් ඊටාම තමන්ගේම හිතෙන් නැගෙන අපහසුතාවය පශ්චාත්තාවය වේදනාව එන්නේ දැනෙන දෙයට කියනවා ඒක තමයි වැටහෙන ආකාරය අපිට ආශ්‍රය වැටහෙන්න ඕන අන්න එහෙමයි අපි බොහෝ වශයෙන් ආශ්‍රය කරපු දේවල් කැමැත්තෙන් අතීතයේදී ඒවා අහිමි වෙනකොට ඇහි සීමාවෙන් අයින් වෙනකොට පේන සීමාවෙන් ඇහෙන සීමාවෙන් අයින් වෙනකොට ඉන්ද්‍රියන් වල සීමාවෙන් අපිට බැහැර වෙනකොට ඒවා නැති වෙනකොට අපිට අතුලට ඇති වෙන වේදනා ප්‍රිය කෙනෙක් දකමින් හිටියා එයාව මට දැන් දකින්න නැහැ ප්‍රිය ශබ්දයක් අසමින් හිටියා එයාව අසන්න නැහැ ඒව අසන්න නැහැ ප්‍රිය ගන්ධයක් ප්‍රිය රසයක් විඳින්මින් හිටියා ප්‍රිය ස්පර්ශයක් ලැබෙමින් හිටියා ඒව නැහැ නැති වෙනකොට එක නිපදවීමක් සිද්ධ වෙනවා කොහෙද අපේ මේ సంతානගතව? సంతානගත වේදනාවක් හැදෙනවා. ඒ හැදෙන වේදනාව අපිට හිතෙන්නේ ඒක මම මගේ කියලා වගේ එකක්. ඒක මට අයිති එකක් නෙවෙයි. ඒක හේතු අනුව සකස් වෙන. මේ හැදෙන එකක් නෙවෙයි. මේ වේදනාවට අපි වග කියන්නේ නැහැ. ඒක මට නවත්තන්න පුළුවන් එකක් කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒ වගේම ඇති නොවන තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. කවදාකවත් හිතෙන්නේ නැහැ. නේද? ඉතින් අපි හිතන්නේ මේක මට උරුම වෙච්ච වේදනාවක්. මේවා අයින් වුණොත් වේදනාව හැදෙනවමයි. ආ ඒකාන්ත වශයෙන් හැදෙනවා. තමන්ගේ දරුවන් අහිමි වී අහිමි වුණොත් මට ඒකාන්ත වශයෙන් වේදනාව හැදෙනවා. දුක් වේදනාව හැදෙනවා. ඒවා මං විඳවන්න ඕනේ. සමහර අයකට කර්මය කියලාත් අර්ථ කරනවා. මගේ කර්මයටයි මේ වේදනාව හැදෙන්නේ කියලා. පින්නත් නේ අන්න ඒ දෘෂ්ටි අපෙන් අයින් වෙන්න ඕන දෙයක්. ඒවා අපිට මොහොතකට හිතන්න අපේ දිහාම බලපුවා අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. එකම ගෙදරක් ගන්නකො කවුරු කෙනෙක් අහිමි වුණාම හැම කෙනාටම එකම වගේ වේදනාවක් ඇති වෙන්නේ නෑ එක්කෙනෙක්ම ගන්නකො කෙනෙක් අහිමි වුණාම එක කාලයකදී ඇති වෙන වේදනාවද තවත් කාලයකදී ඇති වෙන්නේ නෑ නේද ඉතින් දවසින් දවස අඩු වෙනව පේනවා සමහර වැඩි වෙන අවස්ථාවක් තියෙනවා ඉතින් ඒකින්ද මේක එක්තරා හේතු සමුදායක් අනුව සිද්ධ වෙන දෙයක් කියලා අපිට හැම මොහොතකම දැනෙන්න ඕනේ ඒක අයින් කරන්න පුළුවන්. අපි කැමති දේවල් අපෙන් අහිමි වෙනකොට අපිට ලැබෙන්නේ නැති වෙනකොට අපේ උපදින්නා වූ මේ ආශ්‍රවය වේදනාකාරී පීඩාකාරී තැවිලි තැවිලි දැවිලි සහිත ඒක නිකන් දනවා වගේ එකක් ඒක ඒක තැවෙනවා වගේ එකක් අන්නේ තැවිලි දැවිලි සහිත මේ ආශ්‍රවය සම්පූර්ණයෙන් නැති කරගන්න හැටි ඒක තමයි සබ්බාස සූත්‍රයේ සඳහන් කරේ සීනාශ්‍රවයන් වහන්සේ කියන්නේ ශ්‍රේ වූ ආශ්‍රය ඇති කෙනා. ඒ කියන්නේ ඉතින් අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, ප්‍රිය රූප නැති වුණා, මේෂණයක හරියමක් නැති වුණා කියලා. අම්මා වඳුරනවා, තාත්තා වඳුරනවා, සහෝදරයෝ වඳුරනවා නැති වුණා කියලා ගැටලුවක් නැහැ මොකක්වත්. ඒක තියෙන ස්වභාවයක්වත් නැහැ. ඉතින් එහෙම ඒ ආශ්‍රව දුරු කරගන්න වැඩපිළිවෙලේ පළවෙනි එක තමයි දසන පහතබ්බ කියන එක. අපි මේ දෙවෙනි එක සංවර පහතබ්බ. ඒ ආශ්‍රයයන් නැති කරන විදිහ ඒකේ දසන පහතබ්බා කියන කොටසේ අපි ඒක අන්තිමටයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අනිත් ටික ඔක්කොම සාකච්ඡා කරා දසන පහතබ්බා කියන කොටසේ අන්තිම කොටස මෙනෙහි කළ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහෝ අසූ පිරු තැන් පින කෙනා නුවණැත්තා සුතවතාර ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ දන්නවා මෙනෙහි නොකළ යුතු දේ දන්නවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ මෙනෙහි කරන දේ ගැන මෙනෙහි නොකළ යුතු දේ ගැන අපි සාකච්ඡා කරා. මෙනෙහි කළ යුතු දේ ගැන සාකච්ඡා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ නුවණ තියෙන තැනත්තා මේ දුකයි අයි මෙනෙහි කරනවා. එහි ඇත්ත తත්වය දුකයි කියන්නේ. එතකොට ඒ පිළිබඳ අපි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් මෙනෙහි කරන ආකාරය දින කිහිපයක් තුළ සාකච්ඡා කරා. දුක්ඛ සමුදය කොටසයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙටියෙන් නමුත් සමුදය ගැන හේතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකට හේතුව මොකක් කියලාද? යායම් තණ්හා පොනෝ භවිකා නන්ද රාග සහගතා තත්ත්‍ත්තා බිනන්දිනී සයති දම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිය. එතකොට කාම ලෝකයේ වස්තුන් වල නැවත නැවත ගැලි ගැලි ගැලි ගැලි වාසය කිරීමට තියෙන කැමැත්තයි කාම තණ්හා කියන්නේ. භවයේ නැවත නැවත නැවත නැවත මේක එක දිගට තියෙනවා කියන වැරදි දෘෂ්ටියක් ඇති කරගෙන මේක දිගින් දිගට යන එකක් කියන අදහසෙන් මේ ආත්මීය සංකල්ප තියාගෙන තියෙන භව තණ්හාවටයි භවයන්ට කැමති තණ්හාව එක දිගට තියෙනවා කියන තණ්හාව. විභව තණ්හාව කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටියට වැටිලා මෙතනින් මේක ඉවරය මෙතනින් එහාට යන්නේ නෑය ඒකින්ද කම් බොමු නාමවදිමු මේ තියෙන චුට්ට වෙලාවේ ඔක්කොම කරගන්න ඕනේ නැහැ කියලා නේද? ඒ ඒවා දෘෂ්ටි හරිද? ඒක ඒ කියන්නේ එතකොට උච්ඡේද දෘෂ්ටිය. එහෙමයි අදටත් ඉන්නවද නැද්ද? ඉන්න ටිකේ කාලා බීලා ඉඳලා හොඳට ඉන්න ඕනේ නැහැ කියලා. එයාට දැනෙනවා. දෘෂ්ටි ගැන අපි හිතන්නේ දර කතා කරනවා ආයතරයක්. එතකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් එහෙම දැනෙනවා. ආන් ඒක හින්දා ආශ්‍රව උපදිනවා. එතකොට මෙන්න මේ තණ්හාව ගැන අපි වැඩිපුර අහලා තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. තණ්හාව උපදින්නේ කොහෙද? තණ්හාව උපදින්නේ අපේ సంతానගතව. මෙන්න මේ තණ්හාව වැටෙන තැන් ගැන කොහෙද මේක උපදින්නේ? යම් තැනක ප්‍රියයි නම් ආන්ගේ ප්‍රිය තැන තණ්හාව උපදිනවා. තණ්හාව ඉපදිච්ච තණ්හාව නැවත නැවත හටගනිමින් තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ප්‍රිය දෙයක් යම් ප්‍රිය ලෝකේ යම් ප්‍රිය දෙයක් තියෙනවා නම් අන්නේ ප්‍රිය දේ තුල මේ තණ්හාව උපදිනවා යාලෝකේ පිය රූපං සාත රූපං කියලා සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ යම්කිසි ප්‍රිය රූපයක් තියනවාද අන්න ඒ එහි මේ තණ්හා තණ්හාවේ උපජ්ජමාන උපජ්ජති නිවිසමාන නිවිසති එතකොට මෙන්න මේ තණ්හාව උපදින ප්‍රිය තැන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා 60 තැනක් ගැන. ඒ 60 තැනට පිට කොහේවත් තණ්හාව උපදින්නේ නැහැ. හරි? බලන්න එක එක එක එක වෙලාවකට තුනකට මේක බෙදෙනවා. වෙලාවකට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා කියලා හයකට බෙදෙනවා. ආන්ගේ 6 ආය 10කට බෙදලා තියෙනවා. මේක තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. ඉතින් මේක අපි දැනගෙන තණ්හාව වැටෙන තැන් 60 කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. හරිද? ඒක පිළිබඳ අපි මොකක්ද මේ කාරණාවේ තේරුම? මගේ මට තණ්හාව උපදිනකොට මෙන්න මේ වගේ තැනකයි මට තණ්හාව ඉපදුනේ කියලා බලන්න ඕනේ. ඒ ඒක අපි සිහියෙන් ඒ පිළිබඳ වාසය කරන්න ඕනේ. කුමක්ද මේ හැටතන කියලා ඉස්සෙල්ලාම අහගන්න ඕනේ. අහගෙන අහගෙන මොකද කරන්න ඕන බලන්න ඕන මේක එක්තරා වැඩපිළිවෙලක් වින්නත් නේ මම හැමදාම කියනවා මේ දඟලන කතා කරන හිනහ වෙන මේ ක්‍රියාත්මක වෙන්නේ යන්ත්‍රයක් වගේ එකක් මේක. බලන්න මේකේ තියෙන සමහර අංග නැති වුණොත් එහෙම මේක වැඩ කරන්නේ නැතුව යනවා. ඒක ඒ අංග නැතුව වැඩ කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේක මගේ එකක් නක්. නැත්තම් මට ඒ අංග හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? ඉතින් එන දේ බාර ගන්න බලාගෙනද නැද්ද ඉන්නේ කියන්නේ? අපි කොච්චර මේ ශරීරය ගැන විශ්වාස තියලා දින්නේ? මේ ශරීරයේ විශ්වාස තියලා කියනවා මම අවුරුදු 10ක් අවුරුදු 15ක් මේ වැඩේ කරලා දෙන්නම් කියලා. කෝකටත් ඔය ගිවිසුම් එහෙම ගහද්දී ඕන වෙන්නේ නැද්ද ඔන්න ඕක? මැරුන් නැත්තම් කියලා? නැත්තම් අසනීපුන් නැත්තම් කියලා ඔය ගිවිසුම් වල ඕනේ නැද්ද? බදු එහෙම ලියනකොට කෝකටත් එහෙම ලියන එක වටිනවද නැද්ද? ඒ ඔක්කොම අපිට අමතක වෙනවා. අපි බදු ඔප්පු නැත්තම් වෙනත් ගිවිසුම් ඔය දෙන්න දෙන්න තුන් හතර දෙනා එකතු වෙලා නේද? ඇති කරගන්න ගිවිසුම් වලදී මරණය සහ අසනීප ඔක්කොම අමතක වෙනවා. අසනීප පැත්තකින් තියන්නකො සිහිය නැති වෙන්න පුළුවන් වෙයිද? නේද? ඉතින් එහෙනම් මේ වගේ තත්ත්වයක් තියෙන මේ ක්ෂණයට වැටිලා යන්න පුළුවන් නැති වෙලා යන්න පුළුවන් මේ වැඩපිළිවෙලේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් අපිට තණ්හාව උපදින තැන් 60ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අන්නේ 60 තමයි දැන් හොයාගන්න ඕන. මොනවද කියලා. හරි? ම්ම් 60 පැත්තෙන් ගත්තොත්. ඒ කියන්නේ මේක 60 ලේසි 10ක් මේ ඒ කියන්නේ 6 වැඩි කිරීම 10ක්. එහෙමයි තියෙන්නේ. මොනවද 6? ඉන්ද්‍රියන් 6. ඇහැ කරනාසය දිව ශරීරය මනස. එතකොට මේ 10 කොයි තැන්වලද කියලා තේරුම් ගත්තහම අපිට යම් අදහසක් ගන්න පුළුවන් මගේ මේ උපකරණේ. මෙතන මේ සිද්ධිය සිද්ධ වෙන උපකරණයේ තණ්හාව උපදින මොකද තණ්හාව උපදින තැන් ටික දැනගන්න ඕනමද නැද්ද? එහෙම නැත්නම් හරියන්නේ නැහැ. දැනගත්තට පස්සේ මොකද වෙන්න ඕන? උපකරණය ඒ විදිහට වැඩ කරලා තණ්හාව ඉපදිනකොට අපිට අදහසක් එනවා මෙන්න මෙන්න මේක මේකයි මෙන්න මේක මේකයි මේකේ උපදින එකක් මේක අයියෝ මේක මේ නේද හේතුව දැන ගැනීමයි මේ. ඉතින් ඒකින්ද මේ තැන් 10 ගැන මේක අපි වැඩි ප්‍රකට කරගන්නේ නැහැ. නමුත් ප්‍රකට කරගත යුතු තියෙනවා. ඒකට අපිට තේරෙනවා තණ්හාව ගලවන්න අමාරු මොකද කියලා. පළවෙනි එක ඇහැ පැත්තෙන් ගත්තොත් ඇහැට පේන රූප. හරිද? ඇහැට පේන රූප. ඇහැට පේන මේ වර්ණ රූපයන් පිළිබඳ අපිට සංහාව තියෙනවද දන්නේ නැහැ. නේද? මේක හොඳටම ප්‍රකට වෙන තරක් තමයි ඇහැ කරන්ට් එක ගිය වෙලාවක, කරුවල වෙච්ච වෙලාවක ඇහැ තියෙනවද නැද්ද? ඇහැ තියෙනවා. ඔන්න අපිට පාලන තන්ත්‍රයෙන් එන පණිවිඩයක් දවස් 5ක් කරන්ට් එක නැහැ කියලා. කැමතිද? ඇයි අපි පහුගිය ඉස්සර හිටිය ලාම්පුවේ නේද? හොඳ චිමිනි ලාම්පුවක් හොයාගෙන නේද? දවස් පහක් ඉඳ අපිට බැයිද? පුළුවන්. කැමතිද? දැන් සමහර අය කියන පිස්සු වගේ කියනවා ඒකට. අප්පෝ කරන්ට් එක නැතුනම් පිස්සු වගේ කියනවා. ඇයි පිස්සු වගේ? පේන්නේ නැති කෙනා. නේද? පින්නත් මේ අර බලන්න ඇහැ තියෙනවා. එහෙනම් ඔන්න බලන්න මේ රූප නොදක ඉන්න බැරි තැවිලි දැවිලි සහිත ආශ්‍රව තියෙනවා. ඒකයි ඒක පිසු වගේ කියන්නේ නේද? මතක් වෙනකොට අප්පෝ අද කරන්ට් එක නැතුව ඉන්න බෑ නේද? කියලායි පේනවලුයි එච්චරයි. පේනවලුයි එච්චරයි. එහෙනම් කොයි තරම්නම් අපේ ළඟ මේ මොහොතේ මොකද කියනකොට දැන් කොයි තරම්නම් අපේ ළඟ මේ රූප විශේෂ තණ්හාව තියෙනවද කියලා බලන්න. නේද? ඒ විතරක් බලන්න නොයේකුත් රූප කෑලි කෑලි අල්ලගෙන අපි එන්නත් නෙමෙයි මේක මෙන්න මෙහෙම හිතුවොත් අපිට දෙන රූප ලෝකයක් කියලා එකක් හැදිලා අපේ ජීවිතේ. තියෙනවද නැද්ද? රූප වලින් හැදිච්ච ලෝකයක් එක එකනාට තියෙනවා. ශබ්ද වලින් හැදිච්ච ලෝකයක් තියෙනවා. ගන්ධ රස ස්පර්ශ. ඇත්තටම මෙහෙම තියෙනවද නැද්ද? අපි අනිත්‍ය සංඥාව වර්ධනය කරන්න කතා කරද්දී මම හොඳට පැහැදිලි කරන්නේ. රූප ලෝකය කියලා කියන්නේ දැන් මේක හොයාගත්ත හැකි හොඳට අපි කොහේ හරි තැනක තනි වෙනවා. වැඩක් නැතුව. දැන් මේ වගේ වෙලාවක කියන්නේ මොන දේ කරලා බලමු. මම කියනවා මට ටිකක් විවේකීව ඉන්න ඕනේ. මම විනාඩි 5ක් විතර කතා කරන්න නැතුව ඉන්නවා. හැබැයි මේ කට්ටිය සද්ද නැතුව ඉන්න ඕනේ කියලා. එකලට එකන කතා කරන්න බෑ කියලා. මොකද වෙන්නේ? ආන් යනවා. කොහෙද යන්නේ? යනවා ගිහිල්ලා පරණ තැන් වල ළඟින්ද යනවා. කොහෙද අතීත රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවා ගිහිල්ලා නේද? සැටිසරණවද නැද්ද? මගේ ලෝකය කියලා අපි හැමෝටම පින්නන්නේ ඇවිදින්න හිතෙන් ඇවිදින්න නැවත නැවත මෙනෙහි කර කර ඉන්න නේද? අන්න එහෙම මෙනෙහි වෙන එක එක්කෙනාට ආවේනික ලෝකයක් තියෙනවද නැද්ද? අයියෝ අපි ඔක්කොටම පිස්සු වගේ. පැත්තකටලා අපි ඔක්කොම මොකද කරන්නේ? තමන් දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල් නැවත නැවත නැවත නේද? මෙනෙහි කර කර මෙනෙහි කර කර hina වෙනවා මුණෙල්ල ගන්නවා. සමහර ඒවා මතක් වෙනකොට මුණ මේ දෝමනස්යන් හට ගන්නවා. සමහර ඒවා මතක් වෙනකොට සෝමනස්යන් හට ගන්නවා. මේ ඇත්ත අපි එක්කෙනෙක් ගත්තොත් ඒ කෙනාට එයා සැරිසරන ලෝකයයි මං සැරිසරන ලෝකය වෙනස්. තව එක්කෙනෙක් සැරිසරන ලෝකය වෙනස්. නේද? මනසින් මනෝ ලෝකෙක අපි හිර වෙලාද නැද්ද? නේද? ඒ පුංචි මනෝ ලෝකෙක අපි ඔක්කොම හිර වෙලා. මේකෙන් නිදහස් වෙන්න අපිට විදිහක් නැතුව කාපු දේවල් බීපු දේවල් නාපු දේවල් ඇඳපු දේවල් අන්නේ වැතවල හිර වෙලා ඉන්නවද නැද්ද නේද අතීත රූපවල අපේ හිත හිර වෙලා එතනින් ගලව ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ අන්න ඒ වදින්නෙම ගිහිල්ලා මේක අපහුව අර රූප ලෝකේ ප්‍රිය රූපවලයි ඒ කියන ප්‍රිය රූප කෙරෙහි අපිට තණ්හාව උපදිනවා. අප්‍රිය රූප තණ්හාවට හේතු වෙන්නේ නැද්ද? හේතු වෙනවා. අප්‍රිය රූප දකිනකොට මොනවා ගැනද තණ්හාව ඇති වෙන්නේ? ප්‍රිය රූප ගැන තියෙන තණ්හාව ඇති වෙනවා වැඩි වෙනවා නේද? අප්‍රසන්න රූප දකිනකොට අපේ මේවත් එක්ක මේවා දැක දැක ඉන්නට වැඩිය මට අර එදා දකින්න තිබ්බ දේවල් නේද? මම මේ අප්‍රසන්න නේද? මිනිස්සයාක් මිනිස්සෙක් දැකීමෙන් සතුටක් උපදිනවා කියන්නේ මොකද්ද? එයාගේ රූපය දකින්නේ නේද? පුරුදු කරගත්ත ප්‍රියයි කියලා ගත්ත රූපයක් දැකීමෙන් අන්න මොකද වෙන්නේ? අපේ මට මේක දැක දැක ඉන්නට වැඩිය අන්න අර නේද මං මගේ අතීතයේදී මං දැක්ක අහවල් රූපත් එක්ක මට ඒවා දැක දැක ඉන්න තියනවා නම් හැමදාම කියලා නේද නැද්ද අහලා ළඟ ඒ වගේ ඒවා නේද ඔය හිත ඒ වගේ ක්‍රියාත්මක භාවයට යන ගතිය නැද්ද අතීතයේ ලුහු බැඳ බැඳ ලුහු බැඳ බැඳ නැවත එක සැරයක් හරි මේ ඇහත් එක්ක අර රූපේ ගැටව ගන්න ඕනේ කියලා නේද ඒක මහා නුවණින් බැලුවොත් ඒක මහා විකාරයක්ද නැද්ද නේද? ඇයි එක සැරයක් ඇහැ රූපය ගැට්ටෝ ගන්නවා මම කොහොම හරි කොහොම හරි මේක ගැට්ට ගන්නයි ඕනේ මට. නේද? ගැට්ට ගන්න යනකොට ඒක වෙනස් වෙලාද නැද්ද? ගාකලට රූපය වෙනස් වෙලා. ආන්ගේ වෙනස් කිරීම අපිට අරමුණු වෙන්නේ නැහැ පින්නත්. ඒක ළඟදිම නැති වෙනවා කියලා අරමුණු වෙන්නේත් නැහැ. හරි? එහෙම අරමුණු නොවි මේක තව එක සැරයක් ගැට්ටවා ගැනීමෙන් හරියට ගල් දෙකක් එකදලා දුන්නට ගිනි කුඹුරක් පිට වෙන්නේ නේද? ආන් ඒ වගේ ඇහැයි රූපයයි දෙක ගැටීමෙන් මට මේ අපි තව එහාට කතා කරන එකදී ඒකෙන් උපදින මේ යම් කිසි මගේ අතුලාන්තයේ උපදින සෝමනස්සයකට මං වහල් වෙලාද නැද්ද? නේද? ඒ සෝමනස්සේ මට අයිති එකක්ද? ඒ මදිවට වෙලාවකට ගැටෙනකොට මොකද වෙන්නේ? ප්‍රිය රූපයත් එක්ක ගැටෙනවා විතක කීප වතාවක් එක දිගට ගැටුණොත් හුඟක් වෙලාවට මොකද වෙන්නේ? දෝමනසෙන් අත ගන්න වෙලාවලු තියෙනවා. මට මේ එකක්වත් නවත්තන්න බෑ. ඒතර මේ ක්‍රියාවලිය අපි තේරුම් ගන්න නැතුව පින්නත් මේ ක්‍රියාවලිය මත් වෙන්නේ නැහැ මේ හිතක උපදින පුංචි සෝමනසයක්. නේද? හිතක උපදින සෝමනස්සයක් මැත්තේ නැහෙනවද නැද්ද? ඔන්න දැන් අපි කතා කරනකොට අපිට තේරෙනවා මේ ක්‍රියාවලිය තුළම අපිට තණ්හාව ඉපදලා තියෙන හැටි. ඔය අපි කතා කරේ රූපේ විතරයි. ඇහත් එක්ක සම්බන්ධ වැඩපිළිවෙළවල ඒ ඇහත් එක්ක සම්බන්ධ ක්‍රියාවලියේ දහ ආකාරයකින්ම හැම තැනකම මේ තණ්හාව රැඳිලා හරියට ගලවන්න බැරි ග්‍රහණයකට ලක් වෙලා කියලා. ඒකයි මේ 10 දැනගැනීමේ හරීම වටිනාකමක් තියෙන්නේ. ලොකු වටිනාකමක් තියෙන එකක් වෙනත් නේ. කොච්චරනම් මේ තණ්හාව ප්‍රබල වෙලා තියෙන හේතුව දහ පැත්තකින් ඇහෙන් දහ පැත්තකින් කනෙන් දහ පැත්තකින් නාහෙන් දහ පැත්තකින් දිවෙන් දහ පැත්තකින් ශරීරයෙන් දහ පැත්තකින් මනසෙන් කොහොමද කියන්නේ ගලවන්නේ නේද 60 තැනකින් අල්ලගෙන 60 තැනකින් නිවන් දකින්න බාධාව 60 තැනකින් දුකෙහි වැටිලා ඝන තද ග්‍රහණයට මලකට ගාපු තදවලට මලකට ගාපු ඇණයක් බෝල්ට් එකක් ගලවන්න ගියොත් නේද කොච්චර අමාරුද ඕල් තෙල් දාලා හොල්ලලා මිටි වලින් ගහලා ගහලා ගහලා නේද? ඒවා ගලවන්න ලෑස්ති වෙනවා. නමුත් නමුත් ලේසිද ඒක මේ ඒ වගේ දසදහස් ගුණයක් කෝටි ප්‍රකෝටි ගුණයක් නොපෙනෙන මේ නේද? අනමුරුච්චි දහ පැත්තකින් තද කරලා එක පැත්තකින් peeli 10යි තව පැත්තකින් peeli 10යි තව පැත්තකින් දෙපෙරි 10යි ඒවා කවදාකවත් බුරුල් කරලවත් නැහැ ඇන 60කින් තද වෙලා. බුරුල් කරලවත් නැහැ. ඒකට හොඳට මලකට කාලා. ඒක වැහිලා ගිහිල්ලා ඇන තියනවද කියලා ඔක්කොත් හොයාගන්න බෑ. ඇයි? ඒවට කිසිම විදියකින් තෙල් දාලා නේද? ඒවා බුරුල් කරලා නැහැ. ඉතින් අපි තද බල තණ්හාවක් ඉන්නවා පින්නත්. මේ ඇහැට පේන රූප පිළිබඳ අපි දැඩි තණ්හාවක් ඉන්නවා කියන එක ගැන මේ මොහොතේ සත්‍යවාදීව, ඊටා සත්‍යවාදීව හිතන්න මගේ හිතේ තණ්හාව රූප විශේෂෙහි ඇහැට පේන වර්ණ රූප විශේෂෙහි වැටෙනවාය එහි පවතිනවාය නේද අන්න එහෙම ඊළඟට මම මෙහෙම අහනවා මේ නැත්තන්ගේ දොස් මගේ ඇහැ ටිකක් බොඳ වීගෙන වගේ ඇවිල්ලා කලබල වෙනවද නැද්ද මොකද්ද විදුලිය තියෙනවා හරි හිතමු ලයිට් තියෙනවා හොඳට නමුත් ඇහැ ටිකක් බොඳ වේගෙන වගේ ඇවිල්ලා ලොකු කලබලයක් වෙනවද නැද්ද යනවා දොස්තර මහත්තයෙක් හොයාගෙන ගියාම කියන ලොකු අපහසුතාවකටපත් වෙන කාරණාවක් ලොකු ලෙඩක් හැදිලා තියෙන්නේ. මේක හොඳ කරගන්න පුළුවන්. ලක්ෂ 20ක් විතර යනවා. ඉන්දියාවට ගියොත් හොඳ කරගන්න පුළුවන් කියලා. මට ඉඩමක් තියෙනවා ඒකේ වටිනාකම ලක්ෂ 20යි ඔච්චරයි මට තියෙන්නේ. මං දෙකෙන් කෝක රැකගන්නේද? අන්ධ වෙලා හරි ඉඩමේ ඉන්නේ කොහොඳයි. එහෙමද? කෝකද රැකගන්න බලන්න. ඉඩම විකුණලා හරි ඇහැ රැක ගැනීමේ දැඩි වෙහෙසකට නේනම් වැඩියෙන් තණ්හාව තියෙන්නේ. නේද අපි ඕන වටින දෙයකට කියන්නේ මොකද්ද? ඇස් දෙක වාගේ රැක ගන්නවා කියලා. ඇයි? ඇස් දෙකේ තරම් වටිනවා. ඕන වටින දෙයකට Taman කැමති දෙයකට කියන්නේ මගේ ඇස් දෙක වගේ මම පරිස්සම් කරගන්න මට ඇස් දෙක වගේ කියනවා. එහෙනම් ඇහැ පිළිබඳව අපිට ඒ කියන්නේ චක්කායතනය මේ පෙනීම ලබා දෙන උපකරණය පිළිබඳව අපි දන්නේ නැති වුණාට අපිට තේරෙන්නේ නැති වුණාට නේද දන්නවද? වතුර ඕන තරම් තියෙනවා නම් වතුරේ වටිනාකමක් නැහැ. ඇයි පිපාසයක් එනකොටම බොන්න වතුර තියෙනවා. හැබැයි නැති වෙගෙන එනකොට තමයි දැනෙන්නේ වතුරේ තියෙන වටිනාකම. ආහාරයත් එහෙමයි. හැම දෙයක්ම එහෙමයි. ඉතින් අපේ මිනිසුන්ට කාගේ හරි වටිනාකමක් දැනෙන්නේ මැරුණාම. එතකන් ඔහේ ඉන්න පුළුවන් තරම් අපටිතුකම් කරනවා. මැරුණාම තමයි තේරෙන්නේ. ඒ වගේ මේ ඇහැ නැති වෙගෙන එනකොට අපේ තුල දැනට ක්‍රියාත්මක භාවයේ තියෙන තණ්හාව ඇහැ අඩු වෙගෙන එනකොට ඇහැ මෝරගෙන ඇහැ දිරාගෙන එනකොට ජරාවටපත් වෙමින් එනකොට අපේ පෙනීමේ දැනීම අඩු වෙනකොටයි කලබල ඇති වෙන්නේ. ඊට පස්සේ ඇස් දෙක ඇරියත් පේන්නේ නැතුව යනකොටයි ඇහැක තියෙන වටිනාකම තේරෙන්න පිනවා. දැන් අපි ඔහේ ඉන්න නොමිලේ ඉන්න නොමිලේ පේනවනේ අපිට. නේද? ඉතින් මේ ඇහි වටින ඇහැට කෙරෙහි අපිට පුදුමාකාර තණ්හාවක් තියෙනවා. එහෙනම් එක පැත්තකින් අර රූප පැත්තට තණ්හාව වැටිලා තව පැත්තකින් මෙහි ඇහැ පැත්තට තණ්හාව වැටිලා. ඊළඟට මේ දෙකම දෙකේ ගැටීමෙන් පින්වත්නි පෙනීමේ දැනීම කියලා එකක් උපදිනවා. පෙනීමේ දැනීම කියලා එකක් උපදිනවා. ඒකට කියන්නේ මොකක් කියලාද? චක්කු විඥානය කියලා. ඒකට කියනවා චක්කු විඥානය කියලා. කියන්න බලන්න ඇහක් තියෙනවා රූපයක් තියෙනවා පෙනෙන්නේ නැත්තම්. හ්ම් චක්කු විඥාන උපදින්නේ නැති අවස්ථා තියෙනවා. සමහර අය අසනීප වෙලා ඇස් ඇරිලා ඔහොමම ඉන්නවා. ඇහත් තියෙනවා, රූපයක් තියෙනවා. දොස්තරවරු කියන ඇහැ මැරිලා නැහැ. නේද? ඇහැ මැරිලා නැහැ. ඇහි කිසි දෝෂයක් නැහැ. රූපයක් තියෙනවා. හැබැයි මේකේ මොකක්ද හටගන්නේ නැත්තේ? පෙනීමේ දැනීම නැති වෙලා විඥානය හටගන්නේ නැහැ. ඔන්න ඔය අපිට නොතේරුණාට චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ඒවා නැත්තම් කැමතිද? නේද? මේ ලෝකේ කිසිම දෙයක් අපිට දැනෙන්නේ නැහැ හැමෝටම. ලෝකය ඔක්කොමලා කියනවා. ඒතර මොකක්වත් නැහැ. මනසින්වත් මොකක්වත් නැත්තම්. ඉතින් කැමතිද ඒකට? නෑ. මැරෙන්න බඳන කකුලා හිරි වෙනවට හිරි වැටෙනවට කැමතිද? නෑ. ඒ කියන්නේ තන කාය විඥානේ උපදින්නේ නැත්නම් අපි කැමති නැහැ. ඉතින් ලොකු නේද? ලොකු ප්‍රතිකාර කරන්න දුවනවා. මගේ මේ කකුල හිරි වැටිගෙන ඇවිල්ලා කියලා. කන ඇහෙන්නේ නැත්තම් කැමතිද? නෑ නේද? දිවට රස දැනෙන්නේ නැත්තම් කොච්චර දෙයක්ද දිවට රස දැනෙන්නේ නැත්තම්? නෑ නේද? එහෙම කැමති නෑ. ඇයි? ආහාරයේ රස විඳීමේ තණ්හාව තියෙනවා. ඒකද මේ විඥානය කෙරෙහි අපේ තද බල කැමැත්තක්, තද බල ප්‍රියගතියක්, ඒ වගේම තද බල තණ්හාවක් තියෙනවා. විඥාණය නැත්නම් ගැලවෙන්න දෙන්නේ නැහැ ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා තද තණ්හාවක් වෙනවා බලන්න මගෙත් එහෙම තියනවද කියලා හරිද මගෙත් එහෙම තියනවද කියලා ඊළඟට තමයි පින්නවත්නි වටිනම දේ තියෙන්නේ මේ තුනේම එකතුවෙන් උපදනා වූ සංසිද්ධියක් තියෙනවා ඒකට මොකක් කියලාද කියන්නේ ස්පර්ශය කියලා ස්පර්ශය අපි තේරුම් ගමු මේ තුනේම එකතු ඕන වෙලා කියන එකට මම හැමදාම කියනවා මේ අඹ ගෙඩියක් ගත්තොත් ඇත්තටම අඹ රසයි නේද? අඹ රස තියෙන්නේ කොහෙද? අඹ රස තියෙන්නේ අඹවලද? අඹ රස තියෙන්නේ අඹවලද? නැත්නම් ඉතින් වෙන මොකද නැද්ද? නැත්නම් ඉතින් අඹ අඹ රස අන්නාලි වල තියෙනවද? නැහැ. අඹ රස තියෙන්නේ අඹවලද? නැහැ. අඹ අඹ වලට විතරක් රසය කියන එක හදන්න පුළුවන්කම ඇත්තේ නැහැ. නේද? හොද්ද හදනකොට අපේ අම්මලා ඉතින් හොද්දේ නම් රසය තියෙන්නේ මොකටද දිවේ දාලා බලන්න. නේද? ඈ හොද්ද දිහා බලාගෙන පුළුවන් වෙන්න බෑ. හොද්දේනේ රසය තියෙන්නේ. නෑ එහෙනම් රසය කියන එක හැදෙන්න නම් මොකක්ද ඕන? දිව ඕනේ. නේද? එහෙනම් රසය තියෙන්නේ කොහෙද? දිවේ. දැන් දිව තියෙනව නේද? අනේ අඹ රස ටිකක් විඳින්නකෝ බලන්න. එහෙනම් දිව තිබ්බට හරියන්නේ නැහැ. එහෙනම් කොහෙද තියෙන්නේ? ආ සිතේ නේද? සිතේ තියෙන්නේ. එහෙනම් දිවක් නැතුව අඹක් නැතුව විඳින්නකෝ බලන්න. ඒ බෑ. එහෙනම් කොහෙද මේ රසය කියන එක? ඔය තුනේම එකතුව. තුනම එකතු වෙන්න ඕනේ. ආන්ගේ තුනේම එකතුවට කියනවා ස්පර්ශය. හරිද? ඒ තුනේම තුනේම එකතු වෙනවා. සමහර වෙලාවට මේ අර ප්‍රස්තාවිරලක් තියෙනවා ධර්මයේ දන්න කට්ටිය දන්නවා ප්‍රස්තාවිරල බොරු කරන්න පුළුවන් කියලා. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියලා. උගුරට හොරා බෙහෙත් බොන්න බෑයිද? <laughs> පුළුවන් බෑයිද? පුළුවන් නේද ඇයි? රූපවාහිනිය ළඟට වෙලා වෙලාවකට ආහාරයක් අරගෙන තියෙනවා නේද? උගුරෙන් නෙවෙයිද ගියේ? උගුරෙන් ගියා කවුරු ඇවිත් මොනවද කෑවේ? දන්නේ නැහැ, දැනුනේ නැහැ. ඇත්තටම දැනෙන්නේ නැහැ. අපි ওই වෙලාවට අපි වරද්ද ගන්නවා. ඒකට අපි කියනවා මේ මට ඒක ගැන කල්පනාවක් තිබුණේ නැහැ. ඒක දැනෙන්න ඇති. අපි ඕන තරම් පින්නවත් නේ රසය විඳින්න නැතුව කාලා තියෙනවා. හරිද? රසය විඳින්න නැතුව කාලා තියෙන ඕන තරම්. ඇස් අරගෙන ඉඳලා තියෙන රූප පේන්නේ නැතුව ඕන තරම් ඉඳලා තියෙනවා. හරිද? මේක මේ වෙලාවෙම ඔප්පු කරගන්න පුළුවන්. මම අහන මේ අත්තන්ගේ. දැන් අපි ඔන්න පොඩ්ඩක් නිස්සද්ද වෙලා ඉන්නකොට සෝ කියලා શબ્දයක් එනවා යම් શબ્දයක්. මම අහන මේ අත්තන්ගේ. ඔන්න ඔය සෝ කියන શબ્දෙ මෙතනලා ඇහුණාද? ශබ්දය මෙච්චර වෙලා ඇහුණද? නෑ. එහෙනම් මගේ ජීවිතයේ මම අවට තියෙන ශබ්ද ඇහෙන්නේ නැතුව ඉඳලාද නැද්ද? නමුත් ශබ්දය මේ වෙනකොට තිබ්බද නැද්ද? නේද? ශබ්දය කියන එක තිබුණා. නමුත් ඒක නැවත නැවත හටගනිමින් තිබුණා. නේද? කනක් තිබුණා. හැබැයි ඇසීම කියන දැනීම නේද ඒකට යෙදුන්නේ යෙදුන්නේ නැතිඳා මට ඒක ඇහුනේ ඇහුනේම නැහැ ඇහුනේම නැහැ ආයෙ කිසි කතාවක් නැහැ මේ ලෝකේ අපි ජීවත් වෙනවා හුඟක් ඒවා කනවා දන්නේ කෑවත් ඒවා හරිද හ්ම් අපේ මනසින් දන්නවා මම මේවා කෑවා කියලා මම මේවා කෑවා කියලා දන්නවා ඒ ඇහෙන් දැකලා දන්නේ ඒ රසය රසය දැනෙන්නෙම නැතුව ගිනිනවා එන උගුරට රබ බෙහෙත් වෙන්න පුළුවන් තුනෙන් එකක් පැත්තක තිබ්බොත් හරි. එක්ක බෙහෙත් පැත්තකින් තිබ්බොත් හරි. නේද? මේක හැදෙන්න තියෙන එක්ක දිව පැත්තකින් තියන්න ඕනේ. නැත්නම් හිත පැත්තකින් තියන්න ඕනේ. අන්න හිත පැත්තකින් තියලා බෙහෙත් ටික පීලා ගන්නවා. හරි. පුළුවන් නම් ඔන්න හරි. එතකොට එහෙනම් ওই කාරණා තුනම එකතු වුණාම ඒකට කියනවා ස්පර්ශය කියලා. කැමැතිද ඔන්න ඔය ස්පර්ශය නැත්නම් ඔන්න ඔය දැනෙන්න හේතු වෙන අපිට හඳුනා ගන්න සැප වේදනා හැදෙන්න හේතු වෙන ඔය තුනෙන් තුන කෙරෙහිම තණ්හාව තියෙන්නේ ඔය ස්පර්ශයෙන් හින්දාමයි. ඇයි මේ තුනේ එකතුවෙන් අපිට දැනෙන ස්පර්ශජ වේදනාව කියලා එකක් තියෙනවා. හරිද? මෙන්න මේ ස්පර්ශජ වේදනාව තමයි අපිට ප්‍රකටම කාරණාව. තිරිසංගත සත්තු ඒ වගේම මිනිස්සු අපි ඔක්කොම ලපින්නද ඔක්කොටම තියෙන එක අරමුණයි තියෙන්නේ මේ මොකද්ද අපේ ඒ කියලා හිතේ එහෙම වෙන්නේ කොහොමද අපි කොච්චර වෙනස් අයද අපි මෙච්චර මේ වෙනස් ලෝකේ අපි එක එක එක එක අරමුණු ගත වෙලා ඔහේ උඩ බලාගෙන බිම බලාගෙන කම්බුල රට තියාගෙන කම්බුල් දෙකට මත තියාගෙන නේද? මූණු එල්ලගෙන ප්‍රසන්නව ඉඳගෙන මේ විදිහට නොයේකුත් ආකාරයෙන් නානා අරමුණු වලට හිත යොමු කරගනිමින් හිටියට සමස්තයක් වශයෙන් ගත්තාම අපි ඔක්කොටම තියෙන්නේ තිරසංගත සත්තුන්ට පවා ඒක අරමුණයි කියන්න පුළුවන් මොකද්ද සැප වේදනා සැප වේදනා සැප වේදනා. හවුද නැද්ද? ලොවේ කිසිම කෙනෙක් දුක් වේදනා හැදෙනවට මේ උපකරණයේ මේ බෙරේ නේද? මේක බෙරයක් වගේ මේක වදිනකොට හැදෙන එකක් මේක. නේද? කණේ බෙරේට බෙරේ කණේ කණේ බෙරය කියලාමනේ කියන්නේ. ඒ වගේ තමයි ඔක්කොම ටික. එතකොට මොනවද? ඒ ඒ ඉන්ද්‍රියන් වල ගැටීමෙන් ඒ ඒ ඉන්ද්‍රියන් වලට හේතු වෙන හේතු වෙලා ඒ ඉන්ද්‍රියන් නිසා විඥානය උපදිනවා. මේ තුනේම එකතුවෙන් ස්පර්ශය උපදිනවා. අන්න ඒ ස්පර්ශය හේතුවෙන් ස්පර්ශජ වේදනාව උපදිනවා. එතකොට ස්පර්ශය කෙරෙහි අපිට අධිකතර වූ තණ්හාවක් තියෙනවා. ස්පර්ශය කෙරෙහි අධිකතර වූ තණ්හාවක් තියෙනවා. මොකද මේ තණ්හාවට ආසන්න කාරණාව වේදනාවයි නේද? හැමෝම බලන්නේ මේ හැදිච්ච උපකරණේ මේ හැදිලා මේ අපිට ලැබිලා තියෙන ලැබිලා තියෙන උපකරණේ සැප වේදනා හදාගන්න සැප වේදනා හදාගන්න නේද සැප වේදනාව විඳින්න මැරෙන්නම හදනවද නැද්ද අම්මේ මේ සැප වේදනා කෙරෙහි තියෙන වැඩි මේක හැදෙන සැප වේදනාව රැක ගන්න පුළුවන්ද බෑ නේද කවුරු හරි කෙනෙක් දැකීමෙන් මට සැප වේදනාවක් හදුනා නම් මම මොකද කරන්න ඕන? ආය ආය ආය ආය දකින්න ඕනේ. ආය ආය දකින්න ඕනේ. ඒකට ලැබෙන සාපය මොකද්ද? ඇහි සීමාවෙන් අයින් වෙනකොටම ආශ්‍රය උපදිනවා. නේද? මහා දුක් වේදනාව උපදිනවා. ඇහි සීමාවේ හැමදාම රූපයක් අපිට තියාගෙන ඉන්න පුළුවන්ද? ආ වැඩට යන්න ඕනේ නැහැ, ඉස්කෝලේ යන්න ඕනේ නැහැ, මොකවත් නැහැ, මගේ දරුවානේ, මගේ දරුවා මගේ ළඟම තියාගෙන ඉන්නවා. පුළුවන්ද? ඉස්පිරිතාලේ ගිහින් තියන්න ඕනේ එහෙම හැදුවොත් එහෙම. අද ටික දවසේ පිස්සු හැදෙනවා ළමයට. කොහෙවත් යන්න දෙන්නේ නැතුව මගේ සැප වේදනාව සඳහා මගේ ඇහැට පේන්නේ නැතුව මං ඉන්නවට කැමති නෑ කියලා හරි එක දිගට පිටිපස්සෙන් ළමයාගේ පස්සෙන් පන්නන්න ගියොත් හුඟක් වෙලාට වෙන්නේ මොකද්ද? ළමයා මොකක් හරි විකාරයක් කරගන්නවා. නේද? කෙටි කාලයකින්ම විකාරයක් කරගන්නවා. ඉතින් එහෙනම් මට ඕන විදිහට ඒව පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ මේ මේ වේදනාවට හේතු වෙන දේවල් පවත්වන්න පුළුවන් කමක් නැත්තේ අනිතක ඒ වගේම තමයි හැපෙන්න තෝරනවා. නේද? ඉතින් බලන්න පින්නත් නේ මෙන්න මේ නමුත් අපි මේ සැප වේදනා මේ මේ ශරීරය හදා ගැනීමේ පරම අභිලාෂය හැම සතෙක්ම හැම මිනිසෙක්ම හැම නිමේෂයකම සිහිනෙන් පවා අපි අත කතා කරගමුකෝ නිදාගන්න ගියාම මොකක්ද අදහස හීනයක් පේනවනම් මොන වගේ හීනයක් පේන්න ඕන කියලා අදහසක් කැමති රූප වෙනේවා කැමති ශබ්ද ඇසේවා කැමති ගන්ධ නේද මම ප්‍රිය කරන අය කියන්නේ හීනෙන් හරි පෙනියන් කියලා නේද එහෙමනේ අදහස එහෙමයි නේද නේද සමහර ඇත්තෝ මිය මිය පරලෝකයේ අය හීනෙන් දැකලා වාසය කරනවා නේද සුජීවත්ව වාසය කරනවා හීනෙන් දකිනවා දැකලා මොකද කරන්නේ උදේ නැගිටලා පරණ අතීතේ මතක් වුණා කියලා නේද අනේ අපේ අම්මා මං හීනෙන් දැක්කා තාත්තා හීනෙන් දැක්කා කියලා අඬනවා ආයසරයක් ඇයි හීනේ අහිමි වෙච්ච ඉඳන්නේ? නේද? අපි ඒකනේ අපි කියනවනේ නේද? පේනවනම් මම ඒ හීනෙම ඉඳ කැමති කියනවා. මිනිස්සු එහෙම කියලා එහෙම කියලා අඳුණා කියනවා. නේද? අනේ හීනෙන් හරි එන්න මං හීනෙම ඉන්නවා එහෙනම් කියලා අඳුණා කියනවා. දැකලා තියෙනවනේ? එයා අඳුණා කිය අඬනවා. අන්නකොට කට්ටියක් ඒ අඳුණාට තාලෙට බෙර ගහනවා. නේද? දැකලා තියෙනවද? නේද? අපි හරි විකාර කරන් පින්නද? මේක මතක් වෙච්චලා කියන්නම්කෝ කියන්න ඕනේ දැන් විකාරය විකාරය විදිහට දැනෙන්න ඕනේනේ. නේද? සමහර ඇත්තෝ තව කෙනෙක්ගේ රූප අහිමි වුණා කියලා. මහා විලාප තියනවද නැද්ද? සමහර අයගේ රූප අහිමි වුණා කියලා. නේද? ඒවට නමක් දාගෙන තියෙනවා විරහ වී කියලා. නේද? ඒතකොට ඒවා අහන් ඉන්න බැරි තරම් දුකයි. හවුද නැද්ද? හරිද? හරියට උපමා එහෙම දාලා හරියට මහා දුකයි. මේ කවුරු හරි මේ දුක් අඳවනවා කියනකොට අනේ කියලා කියන්නේ නේද? අනේ කියලා ඉතින් මම නේද? හොඳ නෑනේ නැත්තම් මට පදයක් දෙකක් කියන්නත් පුළුවන්. නේද? තාලෙට නෙමෙයි මම කියන්නේ ඒවා මේ අත දන්නවා මට වැඩිය හොඳට ඇහෙනවනේ බස් වල එහෙම යද්දී නේද? එතකොට මේ මහා විරහාවක් ඇති වෙලා මහා දුක් දුක් ගීයක් නේද? නැත්තම් දුක් අඳවනාවක් කියනවා. අනේ අන්ටයපෝ මාව දාලා ගියෝ කියලා දැන් කියනවා දැන් මේක හැරෙන්නේ. ඒක කියනකොට පුදුමේ කියන්නේ අපිට මේ ඔක්කොම ආවදවල මේ මනුස්සයා මේ මහ විලාපයක් තියෙනවා. කට්ටියක් ඒකේ තාලෙට බෙර ගහනවා මෙන්න. නේද? බලන්න අරයාගේ දුකෙන් අරන් තියෙන ප්‍රයෝජනේ මං කියන්නේ. අනිත් අයට සතුට වෙන්න එයාගේ දුකෙන් අපි ගත්ත ප්‍රයෝජනය. නේ? ඒ මොකද්ද ගත්ත ප්‍රයෝජනය? අනිත් කට්ටිය බෙර ගහනවා. අනිත් කට්ටිය බෙර ගහනවා මදිවට තව කට්ටිය මිහිරි සංගීතනාද එකට එකතු කරනවා. හරිද? එකතු කරලා මදවර තව කට්ටියක් නේද දැකලා තියෙන නාටනවා නැතිලා කුඩ තන අර මනුස්සයා දුකට පත් වෙනවා හරි විදිහට නම් ගිහිල්ලා අහන්න ඕනේ මොකද්ද අනේ අනේ අපිටවත් බැයිද ඔයාලට පිහිට වෙන්න මොනවා හරි කළා ඔහම අඬන්න එපා දෙයනේ කියලා කියන්න ඕනේ එකේ නේද මේ විහිළුවේ අපි ඔක්කොම ඉන්නවා හරිද මේ විහිළුවේ අපි ඔක්කොම අපිට තේරෙන්නේ නැහැ ඇයි ඒ ඇයි අපිට තේරෙන්නේ නැත්තේ ඒව තුලින් අපිට සැප වේදනා උපදිනවා හරිද? ඒ සැප වේදනා ඒවා භාවිතා කරන්නේ අතීත පරාමර්ශණය කිරීම සඳහා. හරි? ඒක මම කියන්නම්. ඕකෙම තියෙන විතක්ක ਵਿਚාර ගොන්නට ඕක වැටෙනවා. අරමුණ ගැනීම සහ අරමුණේ විසිර යාම කියන තැනට වැටෙනවා. ඒකයි ඔය අතීතයට සම්බන්ධ අතීත දුක් වේදනා වලට සම්බන්ධ සමහර ගීත තියෙනවද නැද්ද? ආන් ඒවා අහන්න කැමති. තමන්ගේ ජීවිතේට එකතු කරගන්නයි ඒ ඕන කරලා තියෙන්නේ. අතීතයේ වින්දා වූ යම් සපක් තියෙනවා නම් ආන්ගේ සැපය මෙනෙහි කරගන්න අර ගීතයත් එක්ක ලේසි. ඉතින් ඒවත් එක්ක උපදින්නේ සැප වේදනා. හරි. ඉතින් පින්නත්නි ඔන්න ඔය වගේ මේකේ සැප වේදනා හදා ගැනීමේ දැඩි කැමැත්තක් තියෙනවා. ආන්ගේ සැප වේදනා හැදෙන්නේ නැහැ ස්පර්ශේ නැත්තම්. එහෙනම් ස්පර්ශය කියන එක නැති නැතිවීමට ස්පර්ශය කෙරෙහි සහ වේදනාව කියන දෙකම කෙරෙහි අපිට ලොකු ඇණයක් අද වෙලා තියෙන්නේ. ඒක බුරුල් කරන්න ලේසි නෑ. මං කියන්නේ 60 පැත්තකින් ඇන තද කරලා තියෙන්නේ කියලා මේ. තණ්හාව තියලා ඇන තියලා ගහලා තියෙන්නේ. ඉතින් මේ මෙන්න මේ තියෙන වේදනාව වේදනාව කියලා තියෙන තණ්හාව පින්නත් නේ මං කීපවතාවක්ම කියලා තියෙනවා. බලන්නකො ඉපදිච්ච දවසේ නම් තියෙන හැටි. ඉපදිච්ච ගමන් අම්මා මොකද කරන්නේ? කටේ කිරි ටිකක් ගන්නවා ළමයාගේ. කාලා කිරි උරන්න දෙනවා. නේද? දැකලා තියෙනවද? මනුස්ස පැටව විතරක් නෙවෙයි නේද? සත්තු පැටව කොහොමද? කොහොමද? නේද? කිරිට ඉස්සෙල්ලාම කිරි ටිකක් බොන්න පටන් ගන්නකොට ඉපදිච්ච ගමන් තිබ්බ ගමන් අම්මගේ අම්මා ළඟින් දැකත් නේද පුංචි බල පැටව එහෙම නේද? අල්ලගෙන නේද? මහා මහා මේ ඔළුව වනවන හොය හොය හොය හොය මහා මේ පුදුම තණ්හාවකින් මේක පාවිච්චි කරන්නේ නේද? ඒකට අපිට මතක් වෙන්න ඕනේ කී සැරයක් සුනක දේනුවකගේ හරිද අපි මේ සසර ජීවිතේ අධිකතර වූ තණ්හාවකින් කී සැරයක් සුනක දේනුවකගෙන් කිරි උරා බොන්න පොරකණ්ඩ ඇද්ද? ඊතා අපිරිසිදු. ඊතා දුගඳ. හරිද? ඊතා අප්‍රසන්න. සුනක දේනුවකගෙන් කිරි උරා බොන්න මොන්න තරම් දඟලන්නේ නැද්ද සංසාර ජීවිතේ? පේන්න තියෙනවද නැද්ද ඒක? අර පෙදිලා ඉන්න බලපටව ටික එයාලට තියෙන ලොකුම සම්පත විදිහට එයාලට දැනෙන්නේ මොකද්ද? නේද? අන්න තණ්හාව ගිහින් ඉපදුනේ එතන තණ්හාව වැටුනේ එතන. වැටිච්ච තැනට ඒ ශරීරය ඇදේනවා මහ වේගෙන් ඇදෙනවා. ඇදිලා එතනින් අල්ල ගන්න බොහොම තදින්. ඉතින් මෙන්න මේ සසර සසර තියෙන මෙන්න මේ ස්වභාවය අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ සිහිය පහත් ගන්න ඕනේ පිටත්. මේ කාරණා ටික තියෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්ස කොටසේ ධම්මානුපස්සනා කොටසේ මේ සතිපට්ඨානයේ කියද්දී මේවා මේක වැටෙන්නේ ධම්මානුපස්සනාවට එහෙනම් මගේ හිතේ උපදින ධම්ම මේ වගේ ස්වභාවය මේකයි කියලා හඳුනා ගැනීමටයි ධම්මානුපස්සනාව එතකොට මම මේ අත්ංගෙන් දැන් අපි පහක් ගැන කතා කරා ඊළඟ පහයට එතකොට මේවා ගැන අපිට ඇති යුතු අදහස මම මේ අතන් අහනවා මම මේ විදිහට මේ කාරණා ගැන කියනකොට සිහියක් ඉපදුනාද නැද්ද ඇත්ත නේද මේ හාමුදුරුවෝ කියන්නේ නේද මාත්මේ වේදනාව පස්සේ දුවනවා නේද මට තේරුන්නේ නැහැ මේක මට අයිති නැති වේදනාවක් කියලා කියලා සිහියක් උපදිනවද නැද්ද අන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිහියක් උපදිනවා ඒ ඉපදිච්ච සිහිය පින්නත් නේ අපි මේ දේශනා කරපු ධර්මය හැම නිමේෂයකම මොකද කරන්න ඕන? පුළුවන් තරම් ධාරණය කරගන්න ඕන. කාරණා පහක් කිව්වා. මොනවද? රූපය, ඇහැ, විඥාණය, ස්පර්ශය සහ වේදනාව. දැන් මේ පහින්දා Tamanට තණ්හාව උපදිනවාය කියලා අපි මතක තියාගන්න ඕනේ. හරිද? මතක තියාගන්න. ඉතින් කල්පනා කරන ඕන කෙනෙක් කල්පනා කරනකොට එක වෙලාවකට රූපේ මතර මොකක්ද අර කිව්වේ? ඕව මතක් වෙනවා. හරිද? මතක වෙලාවට විඥානය මතක් වෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ මතක් වෙනවා වේදනාව මතක් වෙනවා. ඊට පස්සේ ඇහැ මතක් වෙනවා. මේක පිළිවෙලා තමන්ගේම මනසින් පිළිවෙලට මේක මතක් වෙන විදිහට අපේ මානසිකාර්ය සකස් කරගන්න ඕනද නැද්ද? ආන්යකට කියනවා වචසා ಪರಿචිතා කියලා. දැන් මේ දැනත්තා ශ්‍රවණය කරපු ධාරණය කරගත්තු ධර්මය එයාට පිළිවෙලට ඊළඟට මතක් වෙනවා. ආන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? එතකොට යම් සිහියක් දැන් ඉපදුනානේ. ඒක ඇත්තද? මගේ තුල මේ වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ? තණ්හාව කියන්නේ මොකක්ද? මේ තණ්හාව ඇත්තටම මේ තැන්වල උපදිනවාද? මේක මට අයිති නැති තණ්හාවක්ද? මේක ඇති වෙන එකක්ද නැති වෙන එකක්ද කියලා දැන ගැනීම සඳහා මොකද කරන්න ඕනේ? ඔන්න ඔය දැනගත්ත දේවල් මනසානු සික්කිතා මනසින් තමන්ගේ වැඩ පිළිවෙලත් එක්ක මනසින් ගොනු කර කර ගොනු කර කර ඒවා යොදව යොදවා ආ මේ තියෙන්නේ රූපය කෙරෙහි තණ්හාව වුණේනම් කියලා ඒක මේ චිත්‍රපටියක් බලනවා වගේ මනසින් බලනව නෙවෙයි තමන්ගේ අතීත භාවිතය තුළ පිරික්සලා බලනවා මට එදා තණ්හාව ඉපදුනේ රූප විශේෂයි මට ඇහැ විශේෂ තණ්හාව තියෙනවා මට විඥාන විශේෂ සංඥාව තියෙනවා තණ්හාව තියෙනවා මට සංඥා හර්ෂය વિશેහි තියෙනවා සහ වේදනාව વિશેහි තියෙනවා අර මම කියපු කාරණාත් එක්ක සියලු සත්වයෝ පිසු වගේ උද්දාමයටපත් වෙලා මහා ගින්නක් ඇතුලේ හදාගෙන ඒ ගින්න නිවා ගැනීම ආශ්‍රවය කියන ගින්න හදාගෙන ඒ ගින්න නිවා ගන්න තණ්හාව තණ්හාව එකතු කරගෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ඉදිරියේ මහා පැන්නීමක් පන්නනවද නැද්ද මමත් ඒ ගොඩේම ඉන්න එක්තරා පුංචිම පුංචි ඒකකයක් විතරයි කියලා දැනෙන විදිහට සිහිය උපද්දවා ගන්න ඕනේ. ආන්ගේ උපදනා වූ සිහිය මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර පවත්වා ගන්න ඕන. ආන්ගේ පවත්වා ගැනීමට කියනවා සතිපට්ඨානය කියලා. ආන්ගේ සිහියෙන් ඉන්න තාක්කල් අලුත් උපාදාන ඇති වෙන්නේ නැහැ. තියෙන උපාදාන අඩු වෙනවා. ඒකද බුදුරජාණන් වහන්සේ තා පැහැදිලි ක්‍රමවේදයක් සඳහන් කරලා තියෙනවා අපිට තියෙන තණ්හාව නැති කර ගැනීම සඳහා ඒ ගැන අපි ඉදිරියේදී බොහෝ වශයෙන් සාකච්ඡා කරනවා අද දවසේ තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ විපහදම් කරලා මේ අතෝ කළ හැකි ඉහළම සමාජ සත්කාරයක් සිදු කළා ඒ තමයි ධර්ම දේශනාව කෙරෙහි දායකත්වයේ දර්පක ඉතින් ධර්මයේ ශ්‍රවණය වෙන මානෙකින් කවුරු හරි කෙනෙකුට මගේ චිත්තසංතානයේ තියෙන තණ්හාව දුරු කරගන්න ඕනේ කියලා යම් පුංචි හරි අදහසක් ඇති වුණා නම් එහෙම අදහසක් කවදා හරි මේ බණ ඇහෙන තැනකදී එහෙම අදහසක් ඇති වෙන වාරයක් වාරයක් ගානේ මේ අත්තන්ට බොහෝම පිං සිද්ධ වෙනවා. එතන බොහෝ පුණ්‍ය ශක්තියක් උරුම කරගත්ත මේ අත්තන්ට ප්‍රාර්ථනා කරනවා අන් අයගේ යහපත ප්‍රාර්ථනා කරපු මේ අයට මේ ධර්ම දේශනාමය ආනිසංසවාරය උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.